කිරීමෙන් මේ සම්බෙනාගෙන සෝධන කියන්නේ විශේෂයෙන්ම භාවනා සඳහා ප්‍රෝධන කියන සරල දේශනාවක් දෙකකින් බලාපොරොත්තු වෙනවා. ඒ දේශනා සරණ සිතාන්නේ ඉහළ ප්‍රතිපදේ ගන්න පිළිපදින දෙයින් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. මේ දේශ සමාජයට බොහෝ කාලයක් භවනා කරලා දක්වා නිවන් ලබා ගැනීමට නිහිතව සිටින්න පුළුවන්. එසේ වන්නේ යම්නම් අදුපාඩු තිබෙන නිසා ඒ අදුපාඩු සකසා ගැනීමට මේ දේශනාවේ වෙන ප්‍රකාර වෙන්නේ නැති. ඒක සමතරව යම් කෙනෙක් ශෝණිකාවයකට පිටපත් කරගෙන ඒ ශූන්‍යතාවයේ ඉක්මවා යන්නට නැහැතව සිටිනවා නම් ඒකේ සිටින්නේ යම්නම් අදුපාඩු තියෙන නිසා ඒ අදුපාඩු සකසා ගැනීමට මේ දේශනාව දෙවිවෙන උපකාර වෙනවා. අනිසා එතනදී නමන පරිලෝනාට ඒකම ලැබෙන ප්‍රතිඵලය ඉතාම විශිෂ්ටයි. බුදුදානන් වහන්සේ දේශනා කළා තිබෙනවා අංගුත්තර නිකායේ දශක නිපාතයේ පළමුව මේ සංඥා සූත්‍රයේ මෙන්න මේ ආකාරය. දසේම අභික්ෂේ සංඥා භාවිතා භෞතිකතා අමතෝ ගදාය මහත්ඵලාවන්ති මහාන් සංසා අමතෝ ගදාය අමත පරිවස්ථානාති. කියන්නේ මේ සංඥා 10ක් තියෙනවා මහන්නේ මේ සංඥා 10 භාවිකා බහුලීකතා භාවිකා කියන තුලින් භාවික නැවත නැවත බහුලීකරණය කිරීම තුලින් මහත්කලාවන්තේ මහානිසල්කා මහත්කල භාවයක් ලබන්නට පුළුවන් මහානිසල් භාවයක් ලබන්නට පුළුවන් අමතෝගදා අන්තපරිවර්ෂාන නිවනට දැක ගන්නට පුළුවන් මේ විශේෂ ක්‍රියාත්මක තුළින් නිවන කෙලවර කොට ඒ සංඥා 10 වැඩි වෙන අවබෝධය ඒ කියන්නේ මම අවබෝධ කරගන්නත් පුළුවන් කියන එක. එතකොට මොනවද මේ 10 අසුබ සංඥා, මර්ම සංඥා, ආහාරයේ පටිච්චේද සංඥා, සබ්බලෝකී අනිරස් සංඥා. එතන තියෙනවා දැන් අසුබ සංඥා, මර්ම සංඥා, ආහාරයේ පටිච්චේද සංඥා, සබ්බලෝකී අනිරස් සංඥා කියලා විතරයි. අනිත්‍ය අනිත්‍ය සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා දුක්ඛේ අනත්ත සංඥා කියලා තව තුනක් හතරයි. තවත් තුනක් තියෙනවා පහන් සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. මේ දෙක කඩ කඩා දෙන්නේ ඈත් මතක තබා ගන්න පහසුවෙන් විදිහට. මේ සංඥා 10න් සංඥා හතක්ම විමානන්ද සූත්‍රයේ දක්වා තිබෙනවා. නිසා මේ දර්ශනඥා විමානන්ද සූත්‍රයේ දක්වා තියෙන සංඥා හත දෙකෙන් ඇතුළත් වී ඇති නිසා මේවා වැඩිම තුළින් ජීවිත අමතර වෙදින්දා ජීවිතයේදී සුදුසු ඕලාබාධ පවා සෝකර ගන්නට සුළං සත්‍ය ලැබුණාට කියන එකයි මගේ සියය. එතකොට පළමුවෙන්ම දක්වා තිබෙන්නේ අසුභ සංඥා. මේ තමන්ගේ ශරීරය පිළිබඳව හෝ නැත්නම් තම ආශ්‍රය කරන වෙන බාහිර කෙනෙකුගේ ශරීරයන් පිළිබඳව යම් කිසි රාගයක් තියෙනවා නම් යම් කිසි බැඳීමක් තියෙනවා එන්නේ කෙනෙකුට භවනාම සමහරට ප්‍රතිඵල ගන්නට අපහසු වන්නට පුළුවන්. භවනාවෙන් ඉතාලකින් ප්‍රතිඵල ගන්න පුළුවන් නැති ඒක කල්පන්නටත් පුළුවන්. එනිසා අසුබ භවනාව කියන එක ප්‍රේත පුරුෂයෙක් කරන අවස්ථාවේදී කලින් බව කලින් කියලා තියෙනවා. මේක ශුන්‍යයෙන් සිතන්නට එපා. මේ ශරීරයේ කෙරේ රාගයේ කියන කෙටින් ශරීරයේ කෙරේ බැඳීම් නැති ඉඳ තිබෙන දෙයක්. තමන්ගේ හෝ තමන් වශයෙන් කරන වෙන කවර කෙනෙකුගේ හරි ශරීර පිළිබඳ වෙන්නේ ඇලීම් බැඳීම් තිබීම ඒ තිබෙන තේ භාවනාවේ සමහරට ප්‍රතිඵල ගන්නද නැහැක අල්ලන්නට පුළුවන් ඒක නිසා අසුබ සංඥාව අනිවාර්යයෙන්ම දිනු කරගත යුතුයි අසුබ සංඥාව භාවනාව වශයෙන් වර්ණාකාරයේ නෙවෙයි අපි මේ කියන්නේ අසුබ සංඥාව දිනු කරගත යුතුයි කියන කරුණ දේශා භාවනා කරන්නට ප්‍රථමයෙන් තමන්ගේ ශරීරයේ තියෙන අසුබ කොටස් ගැන මනමින් සිහිපත් කරන්න ඕනේ. අතීත සමයන්නේ දැකේ තිබුණාට ඇතුලේ තියෙන සෑම කොටසක්ම අපිරිසිදු පිළිකුල්ලෝ කොටස්. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේක මේ ශරීරය කියන්නේ මහා සදුවක් කියලා. සදුව කියන්නේ කුමිදී ඕජස් එකගෙන ස්වාලයකට තියෙන වචනේ. ඒකෝට ගණ්ඩෝතිකෝ භික්ෂුවේ ඉමත් කාලශ්‍රේෂන් අධිවචන මාතා ප්‍රතිද සම්භාසෝදන කුමාර සත්‍යස්ත අනිත්‍යභාවන වේදන පරිමන්දන විශ්වාසන ධර්මස්ක කියලා මහාසේ ප්‍රකාශ කළා මේ ශරීරයට කියන වෙනත් වචනයක් නෙමෙයි ගඩුව කියන්නේ මාතාපේක්ෂේ සම්භවත මෞඛ්‍ය වේදනාගේ සම්භවයෙන් මේක ඇතුළේ වැඩි හැදලා තියෙන්නේ ඕගොම කුමාස් පදයාස බස්සලවලු ආදී නිසා මේක මේ හැදෙන්නේ නිර්මිත වන්නේ අනිත්‍යභාවන වේදන පරිමන්දන විශ්වාසන ධර්මස්ක නොඑක ආකාර ඇදීම් පිළිමැදීම් ආදී කටයුතු වෙනවා කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා මේ ශරීරය මේ ශරීරයේද කියන වචනයක් තමයි මහන්නේ මේ ගඩුව කියන්නේ එතන තියෙනවා සත්‍ය නව මනමුඛානි නව අවේදන ස්වාමී කියලා මොකක් මොකවල් 19ක් තිබෙනවා නව දොරක් තිබෙනවා සතෝ ලංකෝති පබ්බේත වසුචිතේ පබ්බේතේ දුක්ඛන්තේ වද්දේ දුක්ඛන්තේ වසද්දලතේ දේගුස්සන්තේ පබ්බේතේ යන්තින්දි පසවේතේ දුක්ඛන්තේ පසවේතේ ආදී වශයෙන් දක්වලා තියෙනවා මේ ශරීරයෙන් යම් කිසියක් වැඩි වෙනවා නම් නැත්නම් බලනවා නම් ඒ වැඩි වෙන්නේ බලන්නේ කොහොම දුබලම දෙයක් නයි සීකෝ දෙයක් නයි දකින්නට අත්‍යවශ්‍යයක් නම් කියන එකයි මේ බුද්ධ ඥානයේ දක්වා දෙන්නේ. මෙනිසා මේ ශරීරයේ තුළ තිබෙනා වූ විවිධ අපේක්ෂ කොටස් වෙන ආකාරය ගැන ටිකක් මොනින් සීකස්සලා බලන්න ඕන. අසෝචි කොහොමද වැඩි වෙන්නේ කියලා නිකන් පිටින් බලන්න. මේ විදිහට අසෝචි වැඩි වෙන්නේ. මේ විදිහට මොනසාව වැඩි වෙනවා මේ විදිහට කෙනෙකුට සතුවාදී ගලන මේ විදිහට ධාර්මවාදී ගලන විශේෂයෙන් මේවා තියෙන දුකල ස්වરૂපය ගැන විශේෂ අවධානයක් යොමු කරන ඒ අනුභවයේ අවධානය යොමු කරනකොට මේ විශේෂ උදල කොරවැනි කොටස් වල තියෙන ඒ පරම දුක්ඛන්‍දෝ වමනය ආශ්‍රිතී මේ වගේම මොහොස්රා ඒ වගේම වැඩි වෙන ෆීචර්ස් එන්න බඩ වැන්න ආදී දේවල් ගැන අවධානය යොමු කරලා මේක ඒකාන්ත වශයෙන්ම තේරුම් දෙයක් තියෙන අවබෝධය ඇති කරගන්න. මේ අවබෝධය ඇතිවෙන මේ කයකදී තියෙන රාගයේ නෝදයට අඩු කරගන්න පුළුවන්. තමන්ගේ කයේ තියෙන පිළිකුල් භාගයන් දකින්න ඕන ඒ වගේම බාහිර අයදේක සත්‍යයන්ගේ ශරීර තුළ තියෙන තේකුල් භාගයන් දකින්නට ඕන. එම නිසා ඒ ආකාරයෙන් පිළිකුල් භාවනා වර්ධනය කරනකොට සමාජීය ශරීරය සහ පරිබාහිරයේ ශරීර පිළිබඳ තියෙන රාගය තුනී කර ගැනීම දෙයෙන් උපකාර වෙනවා නිවන් සුවයෙන් සඳහා. ඒ නිසා මේක සුභයෙන් පිටන්නසුව සමන්තම පැහැදිලිව මේ ශරීරයේ පිළිතුරක් ඇති වෙලා තියෙනවද කියන එක ගැන විමසීමක් කරලා බලලා ඒ විමසීමක් කරන විට සමාජයේ ශරීරය හෝ අන්‍යගේ ශරීරයේ පිළිතුරක් සාම ඇති නැතිනම් විශේෂයෙන්ම මේ පිළිතුරු භාවනාව වැඩි යුතුමයි. ඒල අඩුපාඩු තියෙනකොට භාවනාවෙන් ප්‍රතිඵල ගන්නත් බෑ නැත්නම් මේ කරුණ බුදුරජාණන් වහන්සේ මෙතෙන් දේශනා කරන්නේ ඊළඟට තමයි මරණ සංසි මේකත් එකම සුළු දෙයක් කියලා මේ හිතෙන්නද පුළුවන් ඕරකොට කරන විට මරණානුස්සති භාවනාවක් බඩන ජීවිතයේ දෙයක් මරණය එන්නේ දෙයක් අද කාලේ නම් මේක නිදියට ගන්න නෑ එළියට ආවට පස්සේ ආපස්සෝ ගෙදරට යන්නට පුළුවන් වේද කියලා හිතන්නටත් බැරි තරම් අවධානයයි තේරියක් දැන් තිබෙන්නේ කොයි වෙලාවෙ බෝම්බයක් පොඩ පොඩයි කොයි වෙලාවෙ තමාගේ ජීවිතයට හානියක් සිදු වේද කියලා කාටවත් කියන්නට බැහැ ඒ තරම් අවධානයක් තත්ත්වයක් දැන් තියෙන ජීවිතයනේ ඒක මරණය ඒකාන්ත වශයෙන් මේක දන්නේ ඒ වෙලාවේ කොතනදී ඒ ආකාරයෙන් මරණයටපත් වෙයිද කියලා කාටවත් කියන්නද බෑ අනිත් අතෙන් අපි දන්නේ අපි දෙනා අවශ්‍යතාවය තව කොච්චර තියෙනවද තව ඉතුරු වෙලා තියෙන්නේ කොච්චර දෙයක් ඒ මොහොතේ මේ අවශ්‍ය දෙවිද කියන දන්නේ නැහැ ඊළඟට තමන්ගේ කර්ම ශක්තිය මේ ලෝකයේ තිබුණු කර්ම ශක්තිය ජීවිතේ ගෙන යාම සඳහා බලපාන ප්‍රධාන කරුණක් මේ කර්ම සත්‍ය ජීවිත ගමන්ම මරණයට පත් වෙන තමන්ගේ කර්ම සත්‍ය කොච්චර දැන් ජීවිලා තියෙනවද තව ඉතිරිලා තියෙන කොච්චරද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපේ මොහොතේ මරණයට පත්වන්නට සිදුවීද කියන කරුණ තමන්ට කියන්නට බෑ. මරණයට මේ සියල්ලම අතහරින්න වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුගේ සිත තුළ සමාගයේ ශරීරය පිළිබඳව හෝ බාහිරයේ ශරීර පිළිබඳව හෝ බාහිර සමාසතු දේවල් පිළිබඳව හෝ යම් කිසි ඇලීමක් වෙනවා නම් බැඳීමක් වෙනවා නම් මේ ඇලීම බැඳීම භාවනාවෙන් දිනුවක් ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි පරිපෝෂ ධර්මයක් මේ තිබෙන්නට පුළුවන්. අපි එක එක දේවල් කෙරෙහි ඇලිලා බැඳලා කටයුතු කරනවා භාවනා කරන විට විතරක් භාවනා ඒ සමන්ගේ පිටුල සංස්කාරයේ සමාධිය ආදී ධර්මයන් ගන්න නමුත් සිත තුළ නිරන්තරයෙන් මේ ඇලීම් බැඳීම් ආදී ධර්මයන් ක්‍රියාත්මක වෙනවා නම් එන්නේ කෙනෙකුට සමහර විට භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට ප්‍රමාද වන්නේ පුළුවන් නැත්නම් අපහසු වන්නටත් පුළුවන් එනිසා සමාජයේ සිට තුළ එවැනි ඇලීම් බැඳීම් අනුකර ගැනීම සඳහා මේ මනෝමය භාවනා අනිවාර්යයෙන්ම කළ යුතුයි යුතුයි. මේ ජීවිතය කියන එක ඉතාම අත්‍යල ධර්මයක් ඒ වෙලාවේ මරණයෙන් පස්සේ කියන්න බෑ. මේ ජීවිතය හදිසියට මේ කුරුල්ලකගේ දෙස්තරයක් වගේ වැඩිච්ච ගමන් කොතන වැඩනත් පිළිවෙලා යන සත්‍යයක් ඒ. සමහරට අප ගන්න විශ්න දැන් විනාඩි දෙක තුනක් ගන්නට නැහැ ඒක පිටකරන්නේ නැහැ කියන මරණයට පස්සන්න තියෙන්නේ. සමාවිත අපිට මේ අපේ වටා තියෙන වාතයේ තියෙන සීතල භාවය, උෂ්ණ භාවය අඩු වැඩි වෙනස් වෙනවා අපිට ඔරොත්තු නොදෙන තරමට තේරෙන බවට ඔරොත්තු නොදෙන තරමට උෂ්ණය වැඩි වෙනවා කියන්නේ මේ ජීවිතයේ තියෙන වැඩි ඒ වගේම අපි ගන්න ආහාර පාන ආදී නිසා මේ ශරීරයේ මේ පෝෂණය වන්නේ මේ ආහාර පාන වලදී දින ගන්න තුරු එතනම මරණයට පත් වෙන සිදුවෙනවා. මේ ආදී වශයෙන් මේ ශරීරයේ දුබල දේවල් ඒ දුබලව ශරීරය කොයි මොකද හරි නැරෙනවා නැරෙනකොට සියල්ලම අතහරින්න වෙන ඒක නිසා මේ සියල්ලම මම අතහරිනාට අතහරින්න පුරුදු වන්න ඒ පුරුදු වෙන කෙනාට සැබෑවෙන් මරණය පස්සනේට තම සුදුකේ හරියට දෙන්නට පුළුවන්කම ලැබේ නැත්නම් මරණ මොහොතේ වගේ ඇදීමක් ඇති වෙනොත් එන බැඳීමක් ඇති වෙනොත් ආසාවක් ආදරයක් ඇති වෙනොත් ඒක ලෝකවල උපදින්නට සිදු වෙන්නේ එහෙම නැත්නම් ද්වේෂයක් ආවදයක් ආවම ඒ මලයන් වගේ කර්තවයෙන් පස්සලට දෙන්නට ඉඳතිබෙන නිසා මරණාන්තික භාවනා වඩන්නට ඕනේ මොකද තමන්ගේ පිට තුළ තියෙන ඇදීම බැඳීම අනවශ්‍ය ආකාර බැඳීම බොහෝ දුරට අඩු කරගන්නට ඒක උපකාර වෙන නිසා මේ බැඳීම අපගේ භාවනාව දිනු කර ගැනීමට තියෙන පරිබෝධ ධර්මයක් කියන එක අවබෝධ කරගන්න. තමන්ම තමන්ගේ සිතෙන් බලන්න කොච්චර දුරට මම මේ වගේ ඇල්ල දැල්ලා සිටිනවද මගේ සිත තුළ කොච්චර බැඳීමක් මේ ධර්මතාවයන් කෙරෙහි පවතිනවද කියලා. තමන්ගේම ශරීරය වෙන පුළුවන් තමන් සතු දේවල් පිළිබඳ වෙන පුළුවන් දුර්දවෝ අවබෝධ අවබෝධ දෙමාපියන් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. කොයි තරම් දුරට බැඳීමක් තියෙනවද බැඳීම වැඩි තියෙනවා කියලා තේරෙනවා නම් වැඩිපුර මේ මරණ අවශ්‍ය භාවනා කළ බැඳීම් බොහෝ දුරට අඩු කරගන්න බලන්න. ඒකෙන් කිසිසේත්ම බුදු ජීවිතයට කිරීමට බාධාවක් වන්නේ නැහැ. ඇදීන් තිබුණත් එකයි දැන් දැඳින්නේ නැතුව දැඳින්නේ නැතුව සිටියත් එකයි. මුල ජීවිත මුලින් ගත කරන්න පුළුවන් කොයි විදිහට හිතුවා. ඒක නිසා මේ මරණාසන්න භාවනාව ප්‍රගම කරේක. ඊළඟට ආහාරයේ පටිච්චෝල සංඥා. මේ ආහාර වර්ග හතරක් තියෙනවා පස්සාහාර, මනෝ සංකේතනාහාර, විඥානහාර, කබිනකාරාහාර කියලා මෙහි අදර්ශන ලබන්නේ. මේ කාණ බොන දේවල් කබිනකාරාහාර. ඒ වගේ අසුබ භාවයේ දැකීමයි මේ ආහාරයේ පරිපෝෂ සංඥාව කියන එකෙන් අදහස් කරන්නේ. බොහෝ දෙනෙක් මේ ආහාර වලට ගිජියලා තිබුණා. භාවනා කරනවා තමයි භාවනා කළාට සමහර තමන් ප්‍රිය කරන ආහාර වලට සංහාව රස සංහාවක් දෙන්න පුළුවන් ආහාර වලට බැඳී තිබෙන්නට පුළුවන්. ඒක දෙන්නට පුළුවන්. ඒ වෙන කෙනෙකුට භාවනා දියුණු කරගන්නට අවශ්‍ය මොකද තමන්ගේ සිත තුළ යම් එක දෙයක් දෙකේ බලවත් රාගයක් බැඳීමක් සංහාවක් තියෙන නිසා. එනික ආහාරය කටකෝණ සංඥා වැඩිමත් කලේකේ මේක බොහෝ විට නිවැරදි නොකරන එකක් ඒක කරන්නට පුළුවන්. දැන් අපි ගන්න ආහාර ඕන ඕනම කෙනෙකුට කන්න පුළුවන් විදිහකට පිඟානකට බෙදලා මේෂයක් උඩ තියලා වටේට මේෂයක තියලා කන්න ඒ මේක පිඟානේ මාරු කරගෙන හරි කන්නත් පුළුවන්. නමුත් මේවා එකට අනිව කනලා කටකාර ගැන හැකුවන් පස්සේ ඒක තව කෙනෙකුට කනවත් එයා එළියට ගත්තොත් දකින්නට අක්ෂේ තත්ත්වයට පත් වෙනවා. මෙතන පිළිපිරිතුදුවට තිබෙන මේ ආහාර කටලගිල්ල අන්නකොට කෙලාදිය සමග මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ මේක වමනයක් වගේ තත්ත්වයකට පත්වන්නේ. ඒකේ තියෙන පැහැ වෙනස් වෙනවා, සතහන වෙනස් වෙනවා, ඒකේ තියෙන සුවඳ ආදී දේවල් වෙනස් වෙනවා. ඒකේ තියෙන අර දකින්නකොට ප්‍රිය නැති කරන ස්වરૂපය නැති යනවා මේක දකින්න. Taman ඉතා ප්‍රිය කරන ආහාරයක් ගත්තත් තමන් කිසිම ප්‍රිය නොකරන ආහාරයක් ගත්තත් අපහාපාත දින විට ওই දේ තමයි සිදුවන්නේ හොඳට අවබෝධ කරගන්න. එතකොට මේක දැන් ආහාර දිනනවා දිනන පස්සේ ආමාශය කියන්නේ මේකා පිරිසිදු තැනක් නෙවෙයි අවුරුදු 50ක් නම් වයස අවුරුදු 50ක් හොදපු නැති අපිරිසිදු කරලතිගේ වලක්වගේ බඳු තනක් තැනක් මේකේ පිටක් තියෙනවා සෙමක් තියෙනවා විවිධ ඒසයන් වර්ග තියෙනවා දුකඳ හැමන පස්සෙට පස් වෙනවා මේ ආහාර ආමාශය ගියාට පස්සේ දැන් මේ වම්නේ කරන තැන්වල දැකලා ඇති වම්නේම කොයිසනම් දුරදද මේ ආශා කර කර කන දේවල් තමයි බොන දේවල් තමයි මේ ආකාරයෙන් ටික වේලාවක් යනකොට අතිශයින්ම දුබල හමන දකින්නටත් අත්‍යෝ පිළිකුල් ස්වરૂපයකට පත්වන මේක මුකට අවබෝධ කරගන්න. දැන් මේ ආහාර දිරවනකොට පළමුවෙන් මේ වතුර වතුර වාලිකක් පිළින් දිරව දිරව යන්නේ ඊට පස්සේ පැටි වෙනවා වසූති බවට පත් වෙන පරම දුර්ගන්ධ වසූති ඊට පස්සේ පිට කාන්නට සිදුවන. අපි ආහාර ගන්න විට අනිත් මිනිසුත් එක්ක එකතු වෙලා දිනා වෙනා වෙනස් ආහාර ගන්න පුළුවන්. නමුත් මේ ආහාර නිසා නිපදවන දේවල් පිට කරනකොට ඒ විදිහට නෙවෙයි පිට කරන්නට සිදුවන. එක කඩකින් එක මොහොතකින් මේ ආහාර ඇතුල් කරන්නේ මම අටවල් නවයකින් මේකේ තියෙන අපේක්ෂක කොටස් විතරයි. ඒ ආහාර වලින් තමයි අතෝසි හදන්නේ නෝත්‍ර හදන්නේ සෙල හදන්නේ දහගිය හදන්නේ සතුව හදන්නේ සබ්බ කඩෝ හදන්නේ දැන් ඔක්කොම හදන්නේ ඒ ආකාර වලින් තමයි. මේ ශරීරයේ තියෙන අපේක්ෂ කොටස් නේ. දැන් මේ මේ ශරීරයේ තියෙන මේද කොටස් ඒවා මේ හැ දැකලා තියෙනවා නම් අතිශයින්ම පිළිකුල් බව මේ ඇයිද තේරෙන්නේ. ඒක බලනකොටත් අස්තියයි. ඒ වගේම අතිශයින්ම ඔය මාළුවන්ගේ දෙත්තර වගේ තියෙන පිළිගඳක් ඒවා තියෙන්නේ. ඉතින් ඔය විශේෂයෙන්ම මේ දේ අධික ආහාර ගන්නකොට ඒවා වැඩිපුර විසදේ වෙනවා. Taman ආහාර ගන්නකොට තේරෙනවා නම් මේ වගේ මේක සත්ව හදන ආහාර දේවල් අපෘෂ්ටිකට උපදවන ආහාර නෙමේ ආසා කර කර ගන්න කියන අවබෝධය ඇති කරගන්න. මේක හරියට ඇති වෙනකොට ආහාරකලේ කියන අර අනවශ්‍ය ආකාර බැඳීම රස සංහාව බෝධකට අඩු කරගන්නට පුළුවන් වෙනවා. මේ ආහාරයේ පරිශෝධ සංඥා වැඩි වීමෙන් මොකක් වෙනකොට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මරණාංග සුඛ භවනා වැඩිම උනත් වැඩිමෙන් උනත් නිවන් ලබන්න පුළුවන් පිළිපද භවනා වැඩිමෙන් උනත් නිවන් ලබන්නට පුළුවන් මේ එක එක සංඥාවක් වැඩිම තියෙන මේ ආකාරයෙන් නිවන් ලබන්නට පුළුවන් නම් මේ සංඥා 10න් වැඩිම ගැන කියන්න තුන දෙයක් නැහැ එනිසා අප ගන්තරන් දුරට මේ සංඥා 10 දිනු කර ගන්නට බලන්නට ඕන ඊළඟ එක තමයි සබ්බ ලෝකයේ අනිත්‍ය සංඥාව කියන එක දැන් මේ ලෝකයේ තියෙන සෑම දෙයක් කෙරෙහිම තියෙන අභිකතිය නැති කරගන්නේ අභිගතියට විරුද්ධව තමයි අනුබුත අපේකම. දැන් මේක දීමානන්ද සෝත්‍රයේ දක්වනවා. සතමාචානන්ද සබ්බලෝකයේ නිරතනන්නා මේ ලෝකයේ උපේපාදාන හේතු සම්පූර්ණාන මේ සාමසන ඒ පදහන්තෝ නෝපාදී ප්‍රධානතෝ ආදී වශයෙන් දක්වනවා මත අපි මේ දේශනේ කරන්නට බැරි විදිහට මාර්ගෝපදස් ක්‍රියාත්මක වෙනවා. මේක ඉතනම වෙනවා. එතකොට සබ්බ ලෝකේ අනිත්‍යතාවය කියන්නේ ඒ ලෝකේ උපාය උපාදාන හේතු සවිධානාන නිවේශානුසය මේ චේතන කර්ම හතරක් තියෙනවා. උපය, උපාදාන, හේතු සවිධානාන නිවේශ අනුසය කියලා. ඒකේ කියන්නේ සංනාදිච්ච මාන කියන කොටස් තුනක් කියනවා කියනවා. උපාදාන කියන්නේ කාමෝපාදාන, දුක්ඛෝපාදාන, අත්තාලෝපාදාන, සීලබ්බතෝපාදාන කියන එක. ඊළඟට හේතුස අධිෂ්ඨානාදී විශේෂ කියන්නේ සිතින් තමන් මේක ස්ථිර ආඥාවක් ඇට තියෙන අදහසේ දැසගෙන සිටින එක. ඊළඟට අනුශේ කියන්නේ අනුශේ ධර්ම හතක් තියෙනවා. කාම රාග පටික, දික්ඛමාන විචිකිච්ඡා, අවිභව රාග අවිද්‍යාව. මේ අනුශේ ධර්ම. මේවා කෙරේ තියෙන ඇලීම බැඳීම සම්පූර්ණයෙන් අයින් කරගන්න එක තමයි සබ්බ ලෝකයේ අනිදස්සන්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ විට දක්වලා තියෙනවා. එතකොට මේ කොම් දේවල් මේ තම සම්පූර්ණයෙන් අයින් කර ගන්න තපහසු වන්න පුළුවන් ඒක නිසා සම්පූර්ණ මේ සංස්කාරයේ වශයෙන් ඒකාන්ත වශයෙන් දුකක් කියලා තේරුම් ගන්නගෙන අනාගතයේ සංස්කාරයේ ජීවිතකට ජීවත් වෙන ඒකාන්ත වශයෙන් දුකක්ම අත්දකින්නට දෙන බව තේරුම් අරගෙන එක මොකටවත් මේ සංසාරයේ රැඳී නොසිටිය යුතුයි කියන හැඟීම ඇති කරගන්නට බලන්න. ඒ හැඟීම ඇති කරගන්නකොට අපමත්තකම්කේ භවන්නවන්නේ අන්තම සුවස්තරා සංගත මත්තම් කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩය තියෙනවා. ඉතා සුළු කාල පරිච්ඡේදයක් හරි කාලයක හරි සංකාරයේ ගැලී සිටීම මම මහණෙනි වර්ණනා කරන්නේ ඒක හොඳයි කියලා කියන්නේ අදුම වශයෙන් 80 සැනක කාලයක් වන මේ සංකාරයේ ගැලී සිටීම හොඳ දෙයක් කියලා මම කියන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ විසින් කියන්නේ. මේක තමයි තේරෙන්නේ. අන්නකෝ අදහස හකේතම අවබෝධයලා තේනවා නම් මුළු ලෝකයේ කෙරෙන පවත්නා වූ අභිගතිය නැති වෙනවා. අනිත් පිටක් ඇති වෙනවා. මනස රෝගේ ප්‍රශ්නේ දීගේ රෝග බ්‍රහ්ම රෝග වලට දුනක් තියෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රවත්මත් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයේ ප්‍රවත්මත් එතකොට මේ දුක්ඛ සත්‍යය අපි අනුනන්දනය කරනවා නම් ඒක ප්‍රාර්ථනා කරනවා නම් ඒක අපගේ සුදකේ තියෙන මෝඩකම. මේ මෝඩකම අපිට දකින්නට සංසාරයේ පුරිසාරණ දුරට අපි දුක් විඳලා තියෙනවා. ඒ වගේම ඒ දුක ලබා දුන හේතුව මොකක්ද? ඒ දුක්ඛය ඥානං හා දුක්ඛ සමුදය ඥානං කියන කරුණ දෙක නොදක්නාම සම තිබෙන නිසා තමයි බොහෝ දෙනෙක් සංසාරයෙන් රැඳී සිටීමට ආශා කරන භවයේ රැඳී සිටීමට ආශා කරන ඒ නිසා පුළුවන් තරම් දුරට සංසාර දුක ගැන සම්මස්නය කරනවා නුවණින් ජීවිතේට බලන්න ඕනේ. මේවා භවනා කරන එක කරන දේවල් නෙවෙයි. ඒ කියන්නේ වාඩිලා විදර්ශනා සමතයි භවනාවක් කරන එක කරන දේවල් නෙවෙයි. ඒක පෙර සම්මස්නය කරලා ලබාගත යුතු අවබෝධය. එතකොට අර ආකාරයේ පරිපෝෂ සංඥාව සම්මස්තණය කරලා කලින් අවබෝධයක් ඇති කරගෙන ඊට පස්සේ ඒක ඕන භවනාව වශයෙන් ප්‍රයෝජන ගන්නකොට මේ සෑම කවණක්ම ඒ විදිහට සම්මස්තණය කරන්න පුරුදුවන්න ඕනේ. එතකොට මේ සංසාර දුක තමන්න තේරෙනවා නම් මේ දුක ඇති කර දුන්නේ මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටම් ධම්ම වැනි අරමුණු කෙරෙහි ඇල්ල බැඳලා වාසය කරපු නිසා ඒ වගේම තමන්ගේ පංචස්කන්ධ ලෝකේ බාහිර සත්‍යන්ගේ පංචස්කන්ධ ලෝකේ ඇදී බැඳී කටයුතු කිරීම නිසා මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය මේ කොතනකවත් මගේ ජීවිතේ මගේ මේ නාම රූප ධර්මයන් පැවතියෙත් නැහැ කියන අවබෝධයේ පිහිටලා මේවා නැති එකමයි මේ නාම රූප ධර්මයන් නිවියාමයි හොඳ කියන අදහස තමන්ගේ සිතට කාර්යයේ තියෙනවා නම් අන්න ඒකට සබ්බ ලෝක යන විද සංඥා තමාගේ සිතට ඇති වුණා කියලා කියන්න පුළුවන්. ඒක නිසා තමන්ගේම සිත දිහා බලන්න මම මේ මොන මොන දේවල් වලට ඇලිලා බැඳලා සිටින්නේ. මේ කියනෝම් දේවල් කියන්නේ අනුබලයන් මගේ සිත තුළ දැන් තියෙනවද නැද්ද කියලා තමන්ම විමසා බලන්න. විමසා බලලා ඒ විදිහට නිසි ආකාර යෝනිසෝ මනසකාර අදහස් පැවැත්වීම තුළින් මේ සබ්බ ලෝකේ යන දිවස් සංඥාව දෙන කේශයකට වැඩි කර ගන්න පුළුවන්කම ලැබෙන ඔහුට ඕ ඈත එතකොට ඒක භාවනාවෙන් සදා ගන්නට දෙයෙන් උපකාර වෙන කරුණක් වෙනවා ඇති. එතකොට ඊළඟට කියන්නේ දැන් මෙතන අපි කරුණු පහක් කියවා හතරක් කියවා. අසුබ සංඥාවයි මරණ සංඥාවයි ආහාරයේ පරිපූර්ණ සංඥාවයි සම්බලෝ කියන්නේ සංඥාවයි. අනිත් එක තමයි අනිත් එක තමයි අනිත්‍ය සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා දුක්ඛ අනත් සංඥා කියන සංඥා තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේවා ගැන මේ කලින් ඕන තරම් දේශනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දේශනා නැවත නැවත ඕන නැහන්න. මේ අනිත්‍ය සංඥාවන් අර සම්මස්තනේ ඥානයත් මේ සම්මස්තනේ කළ අවබෝධ කරගන්න ඕනේ. තමන්ගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධ ධර්ම පහ සම්පූර්ණයෙන්ම අනිත්‍යයට යනවායි කියලා දකින්නට එනුවණින් ඒකට අවබෝධ කරගන්න. මේ සමතරව මේ රූපාදී ස්කන්ධ ධර්මයන් ඇතිවීමේ හේතු මේවයි. ඒ හේතුන් නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන ආදී ස්කන්ධ ධර්ම නැති වෙනවා කියන්නේ හේතු නිරෝධයෙන් අනිත්‍ය යන ආකාරයක් දකිනවා. ශරීරයේ ගත්තොත් මේ ශරීරයේ තියෙන ආශේෂ හතරක් ඔය දක්වලා තියෙනවා කම්මකේ සෛතු ආහාරකේ ඒ හේතුන් තිබෙන නිසා මේ ශරීරය තියෙනවා හේතුන් නැති වෙන මේ ශරීරය නැති වෙනවා ඒ වගේම වේදනා සංඥා මනසකාර කියන තුනට පස්සේ හේතුන බව බුදුදානන් වහන්සේ දක්වලා තියෙනවා මේ පස්සේ තියෙන නිසා වේදනා සංඥා මනසකාරය කියන පස්සේ යොදුනාට පස්සේ තුන නැදී යන ඒ වගේම නාම රූප නිසා විඥානය කියන බව නාම රූප නැති වුණාට පස්සේ විඥානය නිරුද්ධ වෙන බව බුදුහාමුදුරුවෝ දක්වලා දෙන්නේ ඒකත් Taman අවබෝධ කරගන්න. එතකොට හේතු නිරෝධයෙන් මේ ඵල ධර්ම වශයෙන් ඇති වූ මේ පංචස්කන්ධ ධර්මය නිරුද්ධ වී යන ආකාරය සම්මස්තණය කළ නුවණින් දිනසන අවබෝධ කරගන්න මේ අවබෝධන අනුපාඩු තියෙනවා නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්නත් ඒක නිසා ඒ අවබෝධය ඇති කරගෙන භාවනා කරන විට විශේෂ නිදර්ශනා භාවනා කරන විට පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටින්නට ඒකදී ඇතිවීම නැතිවීම බල බලා සිටිනුත් Tamanට ඒ ඇති වෙන පංචස්කන්ධ ධර්මයන්ගේ හේතු ඒලාය දකින්නට නොහැකි නම් ඒවා හොයකායන්ට කටයුතු කරන්නට අවශ්‍ය කමක් නෑ. කලින් සම්මර්ෂණය කළා ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න තිබෙන නිසා. ඒකෝට දුක්ඛ සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා යදෙනිස්සන් සම්දුක්ඛන් කියලා බුදුහාමුදුරුවෝ දාන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ. ඒක නිසා දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. භාවනා කරන විට, විදර්ශනා භාවනා කරන විට මේවා දුකක් දුකක් කියන්නේ එක හිතාගෙන එකෝ කිය කියන්නේ එක නෙවෙයි මේ අදහස් කරන්නේ විශේෂයෙන්ම තමා නුවණින් විමසන නිසා බලලා අවබෝධ කරගන්න ඕනේ මේ පංචස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්තයෙන්ම දුකක් එකේ අර මම කලින් කිව්වා ජීවිත සංසාර විඳපු දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න කියලා මේ දුක ගැන දකින්නකොට සමාන්ත තේරෙන්නට ඕන නරකාදී අවේක්ෂාදී නරකාදී වල මේ මේ විදිහට දුක් විඳලා ශේත ලෝකවල මේ මේ විදිහට දුක් විඳලා ත්‍රිසන් ලෝකවල මේ මේ මේ විදිහට දුක් විඳලා මනුෂ්‍ය ලෝකෙ නිදෙන ලද්ද දුක මෙවයි කියලා ආදී වශයෙන් මේ දුක කොච්චර දුරට තමන් අත්දැකලා තියෙනවද කුලිතරන දුක සංසාරේ පුරා අත්දැකලා තියෙනවද කියන කර්ම තේරෙනවා මේ ජීවිතේ මේ දක්වා කොයිතරම් දුකක් අත්දැකලා තියෙනවද? තව මතු අනාගතයේදී කොච්චරනම් දරාද පියාද මරණද ආදී ඒද ඒවා උත්සාහකෙන් දෙවියන්නේ නැද්ද ආදී වශයෙන් සමන්තව පැහැදිලිව අවබෝධ වී තෙනී ආයේ මේ මේ සංස්කන්ධ ධර්ම පවතින එකම මහා දුකක් මේ දුක හරියටම සමන්ත තේරෙනවා නම් භාවනා කරනකොට ඒකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ නැති කෙනෙකුට නිවන් ලබන්න බෑ. ඒක නිසා මේ ඔය පොඩ්ඩක් දෙන්න හැකි වෙනවා ඒක නැත්නම් ආසාර ප්‍රසාර දේව නැත්නම් ඔය සීල සත්‍ය සෝබත් දේවා සෝබත් දේවා කියලා ඔය කෙනි භාවනාවක් කරලා ඒකෙන් ඉහළ ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙයි කියලා හිතන්න දෙපා. මොකද මේ අදුපාලුකම් තියෙනකොට ඒක ප්‍රතිඵල වෙන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සංඥාදාය භාවිතා කරන්නද කියලා මේ දෙකෙන් වදාළේ. සංකා ඥානයේ පිළිසල කරපු දේශනා මේවා. ආවත ඥාත ශීත දේවල් නෙවෙයි ශීත සීලක්ම නිවරදි දේශනා. ඒක නිසා ඒ වගේ බුදුදාන වහන්සේගේ දේශනා ශක්තිය දාසකෙහි තමන්ගේ භක්තිය ගෞරවය ඇතිව පිළිගන්න මේවා අනුපාඩු මේවා අනුපාඩු කියනවා නම් මට ප්‍රතිඵල ගන්නට බැහැ මේවා දිනු කරගත යුතුමයි කියන අදහසේ පිළිතලා මේවා දිනු කරගන්නට උත්සාහ ගන්නවා. එහෙම කලේ නැති කෙනෙකුට ඔය ප්‍රතිඵල ප්‍රමාද වෙන එක මෙයා ගැන අපිට පුදු වෙන්න දෙයක් නැහැ. එතකොට ඊළඟට අනාත්ම සංඥාව. දුක්ඛේ අනාත්ම සංඥා. යම් කිසි දෙයක් අනිත්‍ය නම් යම් කිසි දෙයක් දුක නම් යම් කිසි දෙයක් විපරිණාමයටපත් වෙනවා නම් ඒක ආත්ම කියලා ගන්න එක නිසුදුසු බව බුදුහමඳුර දක්වලා තියෙනවා. මේවා අනාත්ම. මම මගේ නෙවෙයි. කියන්නේ අදහස. සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි කියන අදහසයි අනාත්ම කියන්නේ. ඉතින් මේක පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන තෑ 10 12 කතා කරලා මෙම කරන්නේ බෑ මේ ඇදී වගේ අවබෝධයක් තිබෙන නිසා පැහැදිලිවම තමයි නුවණින් ජීවිත නිසා අවබෝධ කරගන්න භාවනා කරන්නට පෙර මේ අවබෝධය ඇති කරගත්තේ සම්මස්සන ඥානය කියලා එකක් තියෙනවා සම්මත ඥානය කියලා පාලියෙන් කියන්නේ සම්මස්ත ඥානය කියලා සිංහලෙන් කියන්නේ. එතකොට මේ සම්මස්ත ඥානය තුළින් මේ රූපයේ අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව සංඛාර විඥාන කියන මේ ප්‍රතිස්කන්ධ ධර්මයන් අනාත්මය කියන එක පැහැදිලිවම Tamange හිතට අවබෝධ වී යුතුයි. අවබෝධ කියන එක තේරෙන එක නෙවෙයි. කොටපතක තියෙන එක කියලා ඒක නිකන් යන්තම් බැලහා ගන්න එක නෙවෙයි. සම්මතම අවබෝධයට දෙන්නේ යාවිතේ මේව ඒකාන්තයෙන්ම සත්‍ය නෙවෙයි සුද්ධිය නෙවෙයි ආත්ම නෙවෙයි මමගේ කියලා ගන්නට මේ කිසිදන්නේ මේ මේ හේතුන් කියන නිසා හේතු හේතු වල පරිධර්මයක් වශයෙන් මේව ඇති වෙන එක. දැන් මම මේක කරන්නේ ධර්ම දේශනා කරනකොට බාහිර වශයෙන් ආපු ආවේගයක් තුළින් ඔක්කොම අමතක කරවලා කරන්නේ බාහ ධර්මයේ දේශනා කරනකොට බැරි කරවලා සම්පූර්ණ ඔක්කොම පමාකර පමාකරලා හරි ඒකට බාධා කරනවා. මොකද හේතුව මේවා අපේ දේවල් නෙවෙයි අපට හිතන්නට බෑ අපට කියන්නට බෑ සම්ම ලෝක සත්‍යය හිතනවා මට හිතන්න පුළුවන් මට අහන්නට පුළුවන් මට කියන්නට පුළුවන් කියලා. වෙන දෙයක් තිබා අන් දෙකට ඉයර්ෆෝන් දෙකක් ගහගෙන ඉතාම සද්දෙන් යමක් අහගෙන ඉන්න විතරකවා ඔය අමනුෂ්‍යවදුරු වාගේ අය බඩට බඳුන් වෙන අය කියනවා නම් මේ අමනුෂ්‍යවදුරුල මොලේ එක්තරා කොටසක් පීඩණයකට ලක්කලාට පස්සේ මේ කන් දෙක අර දහලා තියෙන ඊකොන් එක මහා ශබ්දයෙන් එන ඒ ශබ්ද පවා ඇහෙන්නේ නැහැ. මහා තදබල දුකට දුක කර වේලයක් ඒ වෙලාවේ කෙනෙකුට අත්දකින්න හම්බෙන්නේ මොකද මේ ශරීරයේ තියෙන රූප කොටස් සහ නාම කොටස් වල කොටස් වල ක්‍රියාදාමයේ මතයි අපිට මේ සෑම දෙයක් කරන්න පුළුවන්. කතා කරන්නට පුළුවන් වන්නේ මතක් කරන්නට පුළුවන් වන්නේ ඒ වගේම අහන්නට පුළුවන් වන්නේ මේ නාම රූප ධර්මයන්ගේ නිසිතයේ ක්‍රියාදාමයේ තිබෙන තාක්කල් පමණයි. ඒවා කරන්නට පුළුවන් එකම තියෙනකොට බොහෝ සත්‍යය කරන මේ මම කියලා කෙනෙක් ඉන්නවා සත්‍යය කියනවා ආඥාවක් තියෙනවා ඒක. ඒක නිසා ඒ කර්ම ගැන විශේෂ අවධානයක් යොමු කරන සමන්ත රූප බලන්නට පුළුවන් කියලා හිතන. ඇස් දෙක නැත්නම් රූප බලන්නට බෑ. ඇස් දෙක දෙකයි කියනම තමයි කොච්චර උත්සාහ කරත් මේ ආකාරයෙන් රූපයක් බලන්නට බෑ. කන තමයි අහන්න පුළුවන් කියලා හිතන්නේ. නමුත් කනෝ කනහසම්ම දේශනාවිය දුර්වල වෙලා තිබුණොත් එන තමයි කරන විදිහට අහන්නට බෑ. අනිත් ඉන්ද්‍රියම මේවා. හිතන්නට බෑ. කල්පනා කරන්න විදිහට කල්පනා කරනවා කරනවා කරනවා මොලේ එක්තරා සෛර කොටසක් තියෙන කොටසක් තියෙන ඒ කොටස විශ්කල් දෙකයන්ම කොහොමද නියේ නැත්තම් මොනම එකක්වත් කල්පනා කරන්න. ඒක වලට එන්නේ නැහැ. ඒතකොට මේ ඔක්කොම රූප ධර්මයන්ගේ නිෂ්පරිදි ක්‍රියාදාමයක් ඒකෙන් ඇති වෙන සිටේ නාම ධර්මයන්ගේ නිෂ්පරිදි ක්‍රියාදාමයක් වෙන්නේ සිදුවන ප්‍රතිඵල විනා සත්‍ය වශයෙන්ම මම කියන්නට මගේ කියන්න මගේ ආත්මය කියලා කියන්නට පුළුවන් දේවල් නෙවෙයි. සමන්ත වන විදිහට හසුරවන්න බෑ මේකයි කිසිසේත්. හරියට වාහනයක් පදවන දයෝජනෙක් ඉන්නවා, වේදිකෙක් ඉන්නවා, ගමන් අයිතිකාරයා වාහනේ පසුපස වේදිකේ වාඩිලා ඉන්නවා කියලා හිතමු. ඒ පසුපස වාඩිලා අයිතිකාරයා හිටියට වාහනේ එළවෙන පුද්ගලයා මත තමයි ඒක ගෑස් වෙනවද වලට වැදෙනවද හයි යනවද එන්නේ කියනවද දැද්දෙනවද ඔය ඔක්කොම සඳහා පවතින්නේ ඒ එළවන පුද්ගලයාගේ ක්‍රියාදාම වෙනවා අයිතිකාරයා මේ තමන්ගේ වාහනය කියලා හිතුවට ඒක හරියන වැඩක් නෙවෙයි ඒ වගේ තමයි මේ නාම රූප සංඥාගේ ක්‍රියාදාම මේවා මම කියලා මගේ කියලා හිතුවට ඒක හරියන වැඩක් නෙවෙයි මොකද ඒ රූපයන්ගේ නිසිපරිදි ක්‍රියාදාමයේ ගම්නම් හේතුන් නිසා අඩුවකට සීගණයකට නැත්නම් ඒකෙන් බාධාවකට පස්සනවා නම් නෙමෙයි සම්බන්ධෝ කීකලක් කරන්නට පුළුවන්කමක් නෙමෙයි. අපි හිතනවා අපිට යන්නට පුළුවන්, ඇවිදින්නට පුළුවන්, ඕන දෙයක් කරන්නට පුළුවන් කියලා. පොඩ්ඩක් වැඩිලා බලන්නට ඕනේ ඔය තුනටි හරි කොහේ හරි තැනක තියෙන ඒ ටිෂු එකක් හරි මොකක් හරි ඉන්නොත් නැත්නම් ඒවත් ඇදුනොත් සස්තලට ඇවිදින්නට බැරුව නැමෙන්නට බැරුව ඉන්න ඉන්න සුදු වෙන ආකාරයට දකින්නට පුළුවන්. මේවා එකක්වත් Taman තෝරන විදිහට හසුරවන්නට බෑ. මේවා තුළින් නොයෙක් ආකාර දුක්ඛීකා දබා දෙන්නේ මේවා පිළිකාන්තෙන්න සමාසය ධර්ම දැනනෝ නිසා. රූපේ ආත්මයක් නම් රූපේ තුළින් දුක් වේදනාවක් දෙන්නේ. රූපේ අනාත්ම නිසාමයි රූපේ තුළින් දුක් වේදනාව දෙන්නේ. වේදනාවේ ආත්මයක් නම් වේදනාව තුළින් කිසිසේත්ම දුක් වේදනාවක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දුක් වේදනා ලැබෙන්නේම හේතුඵල ධර්මයක් වශයෙන් මේක උපදින නිසාම අනිත් සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධ ධර්මත් එහෙමයි ඒවා ඒකාන්ත වශයෙන් තීඩාව කෙනෙක් පවතින හිත කෙනෙක් දුක කෙනෙක් පවතින මේවා සමාගයේ සමාතයක් ධම්ම නොවන නිසා මේක නිසා අනාත්ම ස්වરૂපය ගැන පැහැදිලි ලෙසම Tamanටම අවබෝධ වී සිටිය යුතුමයි ඒ කියන්නේ වචන දෙකක් නෑ ඉතින් ඒක ගැන සිතලා සමාගයේම නුවණින් අවබෝධ කරගන්න සමන්විතව පැහැදිලිව නොවනට තේින්න තෝරන අවබෝධය ගන්න මේ එකක්වත් මම නෙවෙයි මගේ ආත්මයක් කියලා ගන්නට කිසිවක් නෙමෙයි යම් කිසි කෙනෙක් කියනවා නම් මේක මමයි මේක මගේ මගේ ආත්මයක් කියලා කවුරුකේවත් Taman ඒක පිළි නොගන්නා තත්ත්වයක පස්වන තෙක්ම Tamanට මේ අවබෝධය දිනු වෙලා පැහැදිලි ලෙස එනවා යුතුයි නැත්නම් මේවා පිළිබඳව යන්තම් අහලා යන්තම් කරුණ දැනීම ඒ පිළිබඳ දැනීම මාත්‍රයක් ඇති කරගෙන භවනායෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන් කියලා හිතන්න දෙපා. විශේෂයෙන්ම මනාප ලක්ෂණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ තුන තේමානන්ද සූත්‍රයේ දක්වා දෙනවා. පහාන සංඥා කියනකොට සතමාචානන්ද පහාන සංඥා උදාහරණ දෙක උප්පන්නං කාමේ තත්ත්ණාදි වාසේ සුපදහදිනෝ දේති ජන්ති කරෝකයන් භාවංගමේ උප්පන්නං ප්‍රයාපාදේ තත්ත්ණාදි වාසේ සුපදහදිනෝ දේති ජන්ති කරෝකයන් භාවංගමේ උප්පන්නං වේසාය තත්ත්ණාදි වාසේ සුපදහදිනෝ දේති ජන්ති කරෝකයන් භාවංගමේ උපන් උපන්නේ පාපකයක් සේ ධම්මේ නාදි වාසේ සුපදහදිනෝ දේති ජන්ති කරෝකයන් භාවංගමේ ඥාන ස්ථානන්ද පහන සංඥා කියලා දක්වලා තියෙනවා මේක අපි සාමාන්‍ය සමන්ගේ පිටතල යම් කිසි කාම විතරක්යක් පහළ වුණා නම් මේක ඉවසන්නේ ඒක සම්පූර්ණ සිතෙන් අයින් කරගන්න. උපන්නම් ව්‍යාපාදේ තකම් ව්‍යාපාද විතරක්යක් ආවා නම් ඒකත් ඉවසන්නේ ඒක පිළිගන්නේ ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් වෙනවා. උපන්නම් දුසා විතරකනේ සාපිදාසේ මේ විතරක තමගේ පිටතල දැකිත වුණා නම් ඒක ඉවසන්න ඒක අයින් කරන්න ඕනේ. ඒ වගේම යම් කිසි අපසර ධර්ම පහළ වෙනවා නම් ඒ ඔක්කොම ඉවසන්නට අයින් කරන්නට පුළුවන්කම තිබෙන්නේ ඕන. භාවනා කරන්න පටන් ගන්න විසම මේවා ගැන මේක දස්සංගාව ගැන සිහි කරලා මේ ඔක්කොම අයින් කරන්න තියෙන්නේ. මම මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළ මොනම හේතුවක් සාමසිතින් ව්‍යාපාද සිතින් බිහිසයි කියලා දෙක කරන්නේ නැහැ. ඔක්කොම නෙකම්ම සංකල්ප නෙවෙයි මිත්‍යා සංකල්ප. මේ කියන්නේ සම්මා සංකල්ප නෙවෙයි මිත්‍යා සංකල්ප මේ ඔක්කොම මම අයින් කරනවා කියලා සම්පූර්ණයෙන් සිතින් පැත්තකට අයින් කරනවා භාවනා පටන් ගන්නවා. එතකොට භවනා කරන විට පමණක් නෙවෙයි එදිනෙදාදී මේ දීප විලාපාදී සත්වාගේ දේවල් මේක විකාශ කරන දේවල් සබා ගැනීම කිසිසේ සුදුසු නැහැ. කාම සංකල්පනා නැතුව දිහා ජීවත් වන්න අපහසු නමුත් ඒවත් සීමා කරන්න. ඒ කරන වේලාවට පමණක් ඒවා සීමා කරන්න අනිත් වේලාවෙදී ඒ කාම සංකල්පන වලින් ඈත් වෙලා සිටින්න. මේකම නෙවෙයි පහන සංඥාවසෙන්. පහන සංඥාව කියන්නේ මේ ලෝකෙ තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන් සිතින් අයින් කරන්න පුළුවන් ශක්තිය. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් එක මොහොතක්වත් සබා ගන්න සුදුසු නැහැ කියන හැඟීමෙන් ඒක අයින් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා මුළු විශ්වයම තමාගේ සිතින් අයින් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒකයි පහන සංඥාව. මොන ලෝකෙ කොතනකවත් කියන්නේ බ්‍රහ්ම ලෝකයේ රූපාවචරය රූපාවචර බ්‍රහ්ම ලෝකයේ වෙන දෙයක් සුද්ධාවාදිකයි. කොයි තැනකවත් ගිහිල්ලා ඉපදෙන්න විශේෂයෙන්ම සුදුසෑ මේක කොතනින්ද බලන්නේ නාම රූප ධර්මයේ පැවැත්මක් තියෙන මම හෝ සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි මේ කොතන ඉපදුණා ඒ තැන් උතුර සත්‍යෝ ඒ නාම රූප ධර්ම අරගෙන මම මගේ කියලා මුලාවෙන් මෝඩකමින් ලැබිලා සිටිනවා ඒක නිසා මේ කොතන කරනම් මේ නාම රූප ධර්මයන් පැවැත්ම මේ කාන්තාවෙන් දෙකක් මේක නැත්තටම නැති ධනයකමයි සුදුසු කියලා මේ සියලුම ධර්ම සම්පූර්ණයෙන්ම පහාණය කරනවා කියලා සියල්ලම පිටින් සම්පූර්ණ මුළු දේශන තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් සහිතව නිවනක් සහිත සියල්ලම විශ් කරන්නට පුළුවන් සත්‍යයක් කියන්නේ. එතකොට තමයි අර පහාණ සංඥාව කියන එක සමාගයේ සිද්ධට ඇතිලා තියෙන්නේ. ඒක ඇති කරගන්නට මූලික වශයෙන් ප්‍රහාණය කළ යුතු කරුණු ටිකක් තමයි බුදුහාමුදුරු පහාණ සංඥාව විශ්ලේෂණයට ඒ ඒ සූත්‍රයේ දෙකින් දැක්කේ. ඒක එතන සම්පූර්ණයෙන්ම පහාණ සංඥාව දක්වලා දෙනවා කියලා හිතන්න දෙපා. එතකොට මට නම් තේරෙන්නේ බුදු වුණත් වැඩක් නෑ මේ ලෝකේ නැවතීට ගැටේ. නැවතීට බුදු වුණත් වැඩක් නෑ කියන එක කියන කියනවා නම් ඒකවල තිබෙන අයින් කරන්න මොකද්ද ඉතිරිලා තියෙන කේන්ද තමන්ටම තියෙන කොයි ලෝක කොතනකද කරන්නේ කොහොම සම්පූර්ණයෙන්ම මම අයින් කරනවා කියලා අයින් කරන්න පුළුවන් සත්‍යයක් ඉගෙනගන්න. ඒක තමන්ට ඕන විදිහට පවත් ගන්න බෑ. කොහොමද කියන්නේ දැන් මේක ඉතනම මම කියේ අර මාර බලවේගයෙන් මාව සම්පූර්ණයෙන්ම මෙඩලුවක් කියන්නේ මා ගත කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ කොහෙවත් තියෙන බලවේගයකට මේවා කරන්න පුළුවන් නම් මේක මොන මමෙන්ද මොන මගේ බවද මොන අධිපති බවද මොන ඉසුරු බවද ඒවා ඒ විදිහට කියන දේවල් කියන්නේ මොනගේ මොන ඇල්ීමක්ද මොන දැඩීමක්ද මේ තරම් දුක් ලබා දුන්නා වූ මේ තරම් දුක් ලබා දෙන මේ රූප වේදනා ආදී මේ සංග ධර්ම කෙරේ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේවා තව තවත් දුරට සබා ගන්නට ඕනේ කියලා හිතනවා නම් පාපනය කරන්නට ඕනේ කියලා හිතනවා ඒක කොයිතරම් මෝඩකමක්ද මේවා ඇත්ත මොහොතක් තමයි මම නම් කිසියෙක ධර්මයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කර පහනක් වෙනතේ නිවි යනවා නැවත නූපදින ආකාරයෙන්ම පහනක් වෙන වාසේ නිවි යන ඒකමයි ශාන්ත ඒකමයි හොඳ ඒකමයි ක්‍රමයකදී අවබෝධය මේ සියල්ලම සිස්ටම අපේක්ෂාවක් නැතුව නිර්පේක්ෂක වශයෙන් නිවන සහිත සියල්ලම පිටින් අතහරින්න පුළුවන් නම් අන්න එතන තමයි පහන සංඥා මේකයි කියන්න පුළුවන්. ඒක ප්‍රථමයෙන් අර කියන විදිහට කාමීතක් ව්‍යාපාද විතක් හේෂා විතක් අකුසල විතක් සියල්ලම අයින් කරන්නට පුළුවන් වන්නේ ඊළඟට කියන්න තියෙන්නේ විරාග සංඥා සහ නිරෝධ සංඥා කියන කොටස් දෙක. විරාග සංඥාවේ නිරෝධ සංඥාවේ තියෙන එක එකේ කොටස් දෙක දෙක දැන්. ඔය අත්සන්ත විරාගයේ අත්සන්ත නිරෝධයේ කියලා එකක් විශේෂයෙන්ම අතුවාපතන වාගේ දක්වලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා පිරිමානන්ද සූත්‍රයේ විස්තර කරන එක. විරාග සංඥාවද නිරෝධ සංඥාවද දක්වනකොට නිවන නිවන සඳහා දක්වන පාඩයක්. ඒකං සංසං ඒකං පණිත යද සබ්බ සංඛාර සමතෝ සබ්බෝපද්වල සබ්බෝ තණ්හා ප්‍රයෝගාබෝ නිස්වානන්ති අනිත්‍යානන්ද විරාග සංඥාන කියලා විරාග සංඥා විතර කරන නිරෝධ සංඥා විතර කරනකොට ඔකට නිරෝධ කියන වචනයත් එකතු කරනවා මේ දෙක දක්වලා තියෙන්නේ මේ සෝපාංශයේ නිර්වාණ ධාතු සාමපාංශයේ නිර්වාණ ධාතු දැක්වීම සඳහා ඒක නෙවෙයි නිහිදී වරන් කියන්නේ විරාගය කියන්නේ නොයල්ම ඒ නොයල්ම සමාජයේ පිටතට ඇදී යුතුයි මොකද මේ ඇලීම මේ රාගයේ යම් කිසි දෙයක් කෙරෙහි යම් කිසි කෙනෙක් කෙරෙහි තියෙනවා නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බෑ. සම්පූර්ණ දේවල් පිටින් අත්හැරියට පස්සේ තමයි. අන්න දෙයක්ම පිටින් අත්හැරියට පස්සේ තමයි නිවන ලැබෙන්නේ. ඒ නිසා Tamanට තේරෙන්න ඕනේ මේ කොහොම සංකීර්ණ දුකක් දුක් ලබා දෙන හේතුවක් කියලා. Tamanගේ සංකර්ෂණ ධර්ම පවතින එකම දුක, ඒක පවතින එකම දුක් ලබා දෙන හේතුවක්. තමන් අසුර කරන අය යන්තා සිටිනා ඒකාන්ත වශයෙන් මේ අයසු ඒ වගේම දුක් ලබා දෙන ඒ තමන්ගේ කාම පුතේ හිතවත් පුතේ කියන කෙනා දවේශ ස්වාමතුසේ භාග්‍යාවක් වෙන්න පුළුවන් තමන්ට සැප ලබා දෙන දේවල් ආරක්ෂක වේ කියලා හිතුවට ඒකාන්ත වශයෙන් තමන්ට දුක් ලබා දෙන දේවල් තමා දේශයට පීඩාවට කරදරයට පත් කරන දේවල් ඒ වගේම ඒ නිසා කම්ම සංස්කාර රැස් කරන දේවල් නැවත නැවත සංස්කාර දෙකේ විමක්න කරන දේවල් මේවා තමන් අවබෝධ කරගන්න අවබෝධ කරගත්තාට පස්සේ මේ කිසි තැනක මේ කිසි දෙයක් කෙරේ කිසිම රාගයක් මගේ සිත තුළ සමාගත වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම මේවා කෙරේ නොඇලී සිටී කියන හැඟීම ඇතිවන්නේ ඒ නොඇලී සිටී කියන හැඟීම ඇතිවන්නේ මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛය දුක් ලබා දෙන දේවල් කියන අවබෝධය ඇතිවෙනවා. මේක බලෙන් හිතට ඇතුල් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. විරාගය කියන එක සිතෙන් ඉදීම මතුවීමක ධර්මයක්. ඒ මතුවීමට උපකාර වෙනවා ඒ විදිහට නිසාකාරයෙන් සම්මර්ෂණය කරලා නිවනින් අවබෝධ කරගන්නට. ඒ නිසා මේ විරාග සංඥාව ගැන කර්මද්දුරට හරියි නුවණේ සිහිපත් කරලා ඒක සමාධියට එකතර ඇති කරගන්න භාවනා කරන විට නෙවෙයි ඊට ඉස්සෙල්ලා මේවා ඇති කරගන්න පුළුවන්. එතකොට විකාර සංඥාවේ අඩුපාඩු තියෙනවා නම් භාවනාවේ ප්‍රතිඵල ගන්නට බෑ. නිරෝධ සංඥාව කියන්නේ නිවන කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මෙතන නිරෝධ සංඥා වැඩි යුතුන්නේ ඒ නිවන වැඩි වැඩි යුතුයි කියන එක නෙවෙයි මේ නිරුද්ධ කියන්නේ එක දකින එක. රූපේ නිරෝධය, වේදනාවේ නිරෝධය, සංඥාවේ නිරෝධය, සංකාර විඥාන වල නිරෝධය ඒක දැකිය යුතුයි. මේක දකින්නට නම් ඉස්සෙල්ල නුවණින් දිනසල දකින්නට ඕනේ බලන්නට ඕනේ. Tamange රූපය ගත්තොත් එහෙම රූපේ ඇති වෙන හේතු නිරුද්ධ වෙනවා. හේතු නිරුද්ධ වෙනකොටම ප්‍රතිපදාපයෙන් ඇති වෙන රූපේ නිරුද්ධ වෙනවා. වේදනාව ඇති වෙන හේතු නිරුද්ධ වෙනවා. හේතු නිරුද්ධ වී යනකොටම ඒ හේතු නිසා හටගත් වේදනාව නිරුද්ධ වෙනවා. සංඥා සංකාර විඥාන ඇතිීමේ හේතු නිරුද්ධ වී යනකොටම ඒ නිසා පහළ වූ ස්කන්ධ ධර්මනොත් නිරුද්ධ වී යනවා. මේක නුවණින් දකින්නට ඕනේ. Taman අත්දැකීමනේ නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න. එතකොට මේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයේ සිදුවන ආකාරය දකින්න. ඒක අමතර තමන්ගේ රූපේ ගැටොත් නේ කුංජිකා රූපයක් තියෙන මේක දිදුද්ද වුණ අවුරුදු 15 කට තමයි වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. පහළ වෙනකොට අර 5 10 දින රූප නිරුද්ධ වෙනවා. මේ විදිහට තමන්ගේ වයස් සීමාව දක්වා ඒ නිරුද්ධ වී ගිය ආකාරය දකින්න. ඒ නුවණින් දකින්න. ඉතින් මම දැන් ඉන්නේ අවුරුදු 50ක වයස නම් අවුරුදු 5 ළමයේ පුද්ගලෙ ගොස් තමන්ගේ ශරීරයේ ඉතිං බලන්න. ඒක අබමාරේ නොකඩයක්වත් දැන් ජීවවල සම්පූර්ණයෙන්ම නේද ගිහිල්ලා නෙවෙයි. දැන් මේ தත්ත්වයේ මේ මේ රූපේම තව ඉදිරියට යනවා නම් අවුරුදු 60 70 80 90 කියලා. ඒකට මේ දැන් තියෙන රූපයක් නෙමෙයි නිරුද්ධ කරන්නේ. ඒවා නොනි විමසා දකින්න. ඒ වගේම වේදනාව දෙක බලන්න. මොන වේදනාවකද ඉතුරුට තියෙන්නේ? දුකක් සැප වේදනාවක් නේද? දුක් වේදනාවක් නේද? මදහත් වේදනාවක් නේද? සෑම වේදනාවක්ම නිරුද්ධ වෙනවා නේද? එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය අපස්සට හැදලා බලන්න. සූතරණ වේදනා ඇතිවන මොනවද අදීතර වෙලා තියෙන ඔක්කොම ඉඳලා නේද සංඥා සංඛාර විඥාන ගැන පෙරෙන්න තේපත් ලබන්නේ සෑම දෙයක්ම ඇති වුණා පැවතුනා නිරුද්ධ වී නැති වී මේ මෙන්න මේක අවබෝධ කරගෙන ඒකට සංකස්සඳ ධර්මයන් නිරුද්ධ වීම සංකස්සඳ ධර්මයන් ඇති කර ගැනීමට හේතුපාදක වන ඒ හේතු සත්‍ය ධර්මයන් නිරුද්ධ වී යාම දෙකක්. දැකලා භාවනා කරන විට අනිත්‍යතාවයේ බලබලා ඉන්නවා අනිත්‍යතාවයේ බලබලා ඉන්නකොට අනිත්‍යයෙන් නිබෝධය ගන්නට දකිනවා. කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහ ඇති වෙන විට ඇති වෙන එක දකිනවා නැති වෙන එක නැති වෙන බව දකිනවා. මේ ඇතිවීම නැතිවීම බලබලා සිටිනකොට Tamanta ටික වේලාවක් යනකොට සමාධි ප්‍රඥා දිනු වෙනවා නම් තේරෙනවා අර කලින් කලින් ඇති වෙච්ච නාම රූප ධර්ම පසුවට පසුවට එනකොට සම්පූර්ණයෙන්ම නිවිලි යනවා. විශේෂයක් ඉතිරෙන්න දෙන්නේ අන්න ඒකම බල බලයි නිරෝධ සංඥාව බල බලයි. එහෙම වැඩතර කටයුතු කිරීමෙන් ඒකාන්ත වශයෙන් නිවන පිළිපත් කරගන්න පුළුවන් නිරෝධය තුලින් තමයි නිවන අත්දැකෙන්නේ. එතකොට භාවනා කාම ඉස්සෙල්ලා තමන් පොඩ ප්‍රති කරනකොට අර මරණ සංඥාව, අසුබ සංඥාව, ආහාරයේ ප්‍රතිකූල සංඥාවෙන් දේවල් කරන්නේ ටිකක් හරි. ඊට පස්සේ සබ්බ ලෝකයේ අනිද්‍ර සංඥාව ඇති කරගෙන මේ සියලුම දේවල් පුදුම අයින් කරනවා කියලා අයින් කරනවා. මේවා ඒ අඩුපාඩු පියාගෙන බහනා කරපුවාම හරියන්නේ නැහැ මේවා කළ යුතුයි. ඒ වගේම පහන සංඥාට විශේෂ අවධානයක් යොමු කරලා මේ ඔක්කොම පහන් කරන පහනේ කළ යුතු දේවල් කියලා පහනේ කළ යුතුයි. ඒ වගේම විරාගයෙන් මෑල් නැති කරලා තින්නේ කිසිවක් කෙනෙක් මගේ අදම ශ්‍රේණෝකට දීමක් බැදීමක් ලබා ගන්න මේවා ඒ සම්පූර්ණයෙන්ම නොවැළී සිටිය ඒක හදාපත් ඇති කරගන්න. විපස්සනේ ඔක්කොම නිරුද්ධ වී ගිය ආකාරය කලින් අවබෝධ කරගන්න තනින් තම සම්මස්නය කරලා අවබෝධ කරගෙන සිටිනවා නම් භාවනාව තුළින් ධර්මද්දරට භාවනාකාරී ඉස්සෙල්ලා අවබෝධ කරගන්න මේ ඔක්කොම ධම්ම නිරුද්ධ යන්නේ මොකක්වත් පිට වෙන්නේ මම මගේ කියලා ගන්නද මේ මොනවද අගයන්න තියෙන්නේ හදස්සාවය කියලා ගන්න තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. මේ අවබෝධ කරගෙන කුරුදු භාවනා කරන්න පුළුවන්. එහෙම කරනකොට ඉක්මනට ප්‍රතිඵල ගන්නට පුළුවන් වේවි. යම්නම් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සංසකසා ගන්නට පුළුවන් වේවි. එතකොට මේ දක්වා ගියේ මේ දර්ශනාව දසන් දසිනා විචේ සංඥා භාෂා භාගයේ කතා මහත්ලාවන්ති මහානිසංසා අමතෝ ගදාමතෝ අමතකාරියෝසානාදී මේ අර ඉස්සෙල්ලා අපි මේවා කියනකොට කොයිතරම් අපහසුයෙන් අපිට කියන්න හැකියාව ලැබෙන කියලා කල්පනා කරන නොදැන නෙවෙයි අමතක වෙලා නෙවෙයි කියන්නත් හැකියාවක් මම නොවන නිසා මගේ නොවන නිසා. එතකොට මේ සංඥා 10 භාෂා කියන මේ බහුලීකරණය කියන තුළින් ජීවන අවබෝධ කරගන්න පුළුවන් කියන එකයි මම අදහස් කරේ. එයින් පළවෙනි ඉන්ද්‍රියේ ආහාරයේ පරිපූර්ණ සංඥාව, මරණ ප්‍රතිභාවනාව, ඒ වගේම අසුබ සංඥාව කියන කොටස් තියෙනවා. ඒකයි කලමෙන්න තියෙන්නේ. අසුබේ අවශ්‍යයි මොකද තමන්ගේ ශරීරයේ හෝ කාහව ශරීරයේ කෙරේ තියෙන ඇලීම බැඳීම රාගය හරි අඩු කර ගැනීම සඳහා. මරණය අවශ්‍ය මරණානුසුත් භාවනාව අවශ්‍යයි මොකද තමාගේ ශරීරයේ මේ තමාගේ ශරීරයේ කෙරේ කායයේ ශරීර නැත්නම් තමා සතු දේවල් පිළිබඳව යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේ අනවශ්‍ය ආකාර බැඳීම නැති කර ගැනීමට මරණානුසුත් භාවනාව අත්‍යවශ්‍ය වන්නේ. ඒ වගේම ආහාරයේ පරිපූර්ණ මානසිකාර භාවනාව අවශ්‍ය වෙනවා මොකද තමන්ට පුළුවන්කම තිබෙනවා මේ ආහාර දෙකේ තියෙන යම් කිසි සතුටුස්නාවක් බැඳීමක් තියෙනවා නම් ආහාර උපදේශයෙන් යම් කිසි ආශාවක් තියෙනවා නම් ඒ ඔක්කොම දුරු කරගන්න. මේ එක එක සංඥාවක් වැඩි වීමෙන් උනත් මේ 10 කවර එකක් වැඩි වීමෙන් නිසිකල් වැඩි වීමෙන් උනත් මම ලබන්නට පුළුවන්. ඊළඟට සම්බ ලෝකයේ අනිදසන්න ඒ ලෝකේ කොයි උපාදාන දෙතුස අධිඨානා විවේචානුස්සයා කියන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න මොකද උපය උපාදාන අධිෂ්ඨාන අභිනිවේෂ අංශයේ මේවා හරි මේ මේ කරුණු අතර කෙරෙහි ධම්පති සමාජයකට කර බැඳීමක් කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරගන්න බෑ ඒක නැති කරගන්නට අපහසු නම් ඒ කියන්නේ විශේෂ අවධානය යොමු නොකළත් Taman තේරුම් ගන්න මේ සංස්කාරයේ හැදී සිටීම මහා දුකක් මේ ඔක්කොම බාහිර ලෝකයේ Tamanගේ ලෝක සංදර්ශන ලෝකයේ ඔක්කොම දුක් සංදේශත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේවා කෙරේ කිසිම ආකාරයෙන් මම අභිරතියක් ලබා ගත්තේ නැහැ මොකද මේවා දුකක්ම වශයෙන් තේරෙන නිසා සම්මුදාන වශයෙන් රූපේ ගත්තොත් මේක කොහොමද නම් දුක් ලබා දෙන්නද Tamanගේ රූපයේ ඒ වගේම මේක Taman ඕන විදිහට පවතින්නේ නැත්නම් කොයි විදිහටද මේක තුළ තියෙන කොයි තරම් අසුබ කොටස්ද මේවා දෙන්නේ මොන මම මගේ කියලා හැඟීමක්ද ඇලීමක්ද බැඳීමක්ද මේවා සම්පූර්ණයෙන්ම අයින් කරනවා මේක කෙරේ කිසිම අභිගතයක් ලැබගන්නට සුදුසු නැහැ කියලා ඒක නැති කරන්නේ වේදනාව ගත්තත් වේදනාව කෙරේ තියෙන අභිගතය සම්පූර්ණයෙන් නැති කරනවා සුඛ වේදනාවට යම්තාක් ඇලීමක් බැඳීමක් නැත්නම් ඒක නිදීම කමිටලා තියෙනවා නම් මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සංදීන මේ කුලින් පිළිසන්න සංසාර දුකමා අන්තයටද ඒක නිසා මේක සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ කියලා. නැත්නම් දුක් වේදනාවේ ගැටීමක් තියෙනවා. ඒ ගැටීම නිසා සංසාරේ කොයිතරම් සතර පාදුක්වල අපි දුක් විඳලා තියෙනවා, සතර පාවල කොච්චර දුක් විඳලා තියෙනවද? මේ දුක් සමුදයක් වූ ගැටීම සම්පූර්ණයෙන් නැති කරනවා දුක් වේදනාව ප්‍රේෂණය ගැටීමට ගැටෙනවට වඩා දුක් වේදනාව විශ්ලේෂණය කියන ආනිසංසය ගැන සිතත් ගන්න. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් නිස්සාරදී දුක්ඛ දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දක්නා කෙනෙකුට ඔය හැම දෙයක් එහෙම තියෙන බැඳීම අර අභිරහේ කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. අනතිකතිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඊළඟට කියේ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා දැන් මේවා පිළිබඳව කලින් නුවණින් විමස නිසා විමස නිසා අවබෝධ ඇති කරගෙන භාවනා කරන විට මේවා අනිත්‍ය ඥානයේ ආකාරය අනිත්‍ය නිරුද්ධී යන ආකාරය ඒක නිසාම මේවා මම මගේ කියලා ගන්නට කිසි දෙයක් පිටින් නුවණ ධර්ම නේද කියන බව පැහැදිලි වෙනවා පහන සංඥා ඊගාර සංඥා නිරෝධ සංඥා ඊළඟට කියේ ප්‍රහාණය කරනවා කාමිතත් ව්‍යාපාද විවාහ දේශා දීකල්ප අපසලෝසත් සියල්ලම ප්‍රහාණය කරනවා ඒකාමතර සමන්ගේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම අබම කුයි එක තත්පරයකට ස්නේහක නොකරති ඉති කියන අදහස එන්නේ නැත්තම් මේ ලෝකෙ කොතන එකදනක් වැඩක් නැහැ මේවා සම්පූර්ණයෙන්ම නැත්නම් නැති යනවා නම් ඒකමයි හොඳයි කියන අදහස ඇති වෙන මේවා සංකේතයේ තියෙන ඇලීම අයින් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකවල තමයි පහන් සංඥා සම්පූර්ණ ඒක සම්පූර්ණ කරන කාලයක් ගත වෙවි. එනිසා භවනා කරන ප්‍රතිමෙන් අර කාම ව්‍යාපාද විනිසාර නිගිතයක සම්පූර්ණයෙන් අයින් කරගන්න. විකාගේ නොවැළඳ මේ වගේ දේකලියෙන් දැනගලී සිටින ඒකාන්ත වශයෙන් දුකට කරන පත්තන දේවල් මේ ඇලීම බැඳීම කියන එක ඉතාම සුළු දෙයක් මේක අත්හැරීම තුළින් ලැබෙන නිවන කියන එක නිල කරන්නට බැරි සීමා කරන්න බැරි පාමෝසක් දෙයක් වෙන අදහසේ පිහිටලා ඒ ඇලීම බැඳීම අයින් කරනවා ඊට පස්සේ නිරෝධය ගැන අවබෝධයක් ඇති කරන භවනා කරන විට අනිත්‍ය නිරෝධය ගැන හැටි දැනෙන්න දැක දකා සිටිනවා එහෙම දකිනකොට පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරය සමහරවිට දකින්න පුළුවන් ඒ එහෙම දැක්කොත් ඒ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම පිටින් නොකියා. එහෙම රූපස්කන්ධයට නොකෙනිය අනේක අපි කියන්නේ ශූන්‍යතාවයක් ඒ ශූන්‍යතාවයේ තියෙනවා වෙන වේදනාවක් වෙන දැනීමක් තියෙනවා ඒ වගේම ඒ ශූන්‍යතාවයම සංඥාවක් බවට පත් වෙනවා. ඒකමයි සංඥාව උතන්ම තියෙනවා ඒ වේදනාවක් ශූන්‍යතාවයක් දැකෙන තුන අවස්ථාවේදී ශූන්‍ය වේදනාවක් සුඛ වේදනාවක් ඒක නිසා දැනීම. ඒක නිසා එතන තියෙන තියෙන දැනීම දෙක අවධානය යොමු කරලා බලන්න දැනීමක් මෙතන තියෙනවා. මෙතන තියෙන වේදනාවක් තියෙනවා. මෙතන මේ සංඥාවක් තියෙනවා. සංඥා තමයි තේරෙන්නේ. ඒක පවතින එකම සංඥාවක්. ඒකකොට මෙතන මේ ස්කන්ධ ධර්ම ඔක්කොම මම හෝ මගේ ධර්ම නෙවෙයි මේවා නිත්‍ය ධර්ම නෙවෙයි මේ අනිත්‍ය කියන අවබෝධයේදී ඇති කරගෙන මේ කියන සංඥාව වෙන දෙයක් එහි තියෙන විඥානයේ තවද්දයක් ඒ වගේ තියෙන වේදනාවේ තවද්දයක් කියන උදන්න පාපුන හරියට නුවණින් දැක ඈත් කරන බලයි. මේ ඈත් කළොත් දැන් ඊට වඩා ගැඹුරු ස්වභාවයකට පත් වේවි. ඒ ස්වභාවය පවා අනිත්‍යයි මම හෝ මගේ ධර්මයක් නෙවෙයි නැති උනාට පස්සේ නිරුද්ධුනාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසි ගන්නෑ ඒකත් සංස්කාරයක් නිසා ඒ නිසා මේකත් සංස්කාරයක් ඒකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියන අවබෝධය හරියට ඇති වුණොත් වෙනවා සියලුම ධර්ම නිදීයේ නිවනට සුඛපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි ඒ කියේ මොනිකාවේක මායා හැටි තවස් කරනවා මේ කිසිම තව වෙනස් කරන මේකට යන්නේ. මේ විදිහට පිළිපදින්න ඉතින් මේකට මේ සම්පූර්ණ වාසනාවක් පුදා වේවා කියලා ආශිර්වාද කරමි. මේ දේශනාව දැනීම කරනවා මේ අනුපිළිපදින්න ඉතින් මේකට මේ කිසිම වාසනාවක් පුදා වේවා. දෙවියන්ට අපි දෙන්න ආකාශත්හලගෙන පාපේකම ආකාශත්හලගෙන මහා දේවානෝ ගාමිකාවෙන් කලින් මොදිකා පුනන්න සංඝාසන ආකාශයෙන් මහා දේවානෝ ගාමිකා පුනන්න තනන මොදිකා පුනන්න සංඝේසන ආකාශයෙන් මහා දේවානෝ ගාමිකා පුනන්න තනන මොදිකා පුනන්න සංඝේසනන්ති ප්‍රාර්ථනිකන්නේ නාතුන්‍ය කම්මිනේ මාමං බාල සමාගමෝ සබව සමාගමෝ හෝතේ ආ සුභාන පත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන් හෝතෝ දේශනා දුක්ඛා කමසතු මේකද සියලු සත්‍යයන් මේකට නිසංසීමටම වාසනාව සත්‍යය වේවා එක වචනයක් කියනනම් දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවවලදී ඒකට පීඩා කරන්නට කියලා මායාවිල්ලා කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කිසිම දෙයක් සුදක කිසිම දෙයක් මේ ලෝකෙ කිසි කෙනෙක් නමක් නැහැ ඒක නිසා විවිධ දේවල් කරනවා එක්කෝ ගුරුවරු වදුනා නැත්නම් මේ කාර්යය වාදයල්ලා අර අවධානය හදනවා ඉතින් අපට එහෙම කරන්න එහෙම අපේ අන්වල වලට ඇතුල් දෙකකම නැහැටි තමක් කාටවත් නෑ දුන්නකලම් නම් ගන්න එකට මායාව දිනනවා කියලා ඒ මාර්ග පදිනේ ශේෂ්ත්‍රයේ තියෙනවා මේ කර්මයේ එකල් තේරුම් ගන්න ධර්මාරය මේ විදිහට අර්ථයේ පිළිගැනීමලා අදස් කරනවා මතුවට නිවන් යන මාර්ගය පියාගෙන නම් නිවන් මඟ හරියට පියාගෙන කෙනෙක් සිටිනවා නම් නිවන සපස්තුන උත්සාහ ගන්න ඒ වගේම අත්ත වශයෙන් නිවන් ගන්නට පුළුවන් කෙනෙක් වෙනවා නම් කරගෙන ඇත මාර්ග දුරුකන්නේ ස්වභාවිකයි. එතකොට ඒ වගේ කිසිසේත් ගැටෙන්නට පවා මාර්ගය කියන්නේ පංචස්කන්ධ ධර්ම, සමා කියන්නේ පංචස්කන්ධ ධර්ම. මේවා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, අනිත්‍යයි, අනිත්‍ය සාමූලික විග්‍රහය විදිහට නොවන සම්මස්තය තමයි දේශනා කරන විට ඒ විදිහට සම්මස්තය කාණ්ඩ බැරි නිසා තමයි ඒවට දෙකින් දෙකට ඒ කටයුතු කරන්නට පුළුවන් වන්නේ භාවනා කරන විට සම්මස්තය කාණ්ඩ පුදුවන්නේ ආකාරය. ඇත්තෙන්ම මාර්ගය කියලා කියන්නේ පංචස්කන්ධ ධර්ම කියන්නේ. ඇත්තෙන්ම මාර්ගය කියලා උදුරු කරලා උදුරු පීඩා කරන එක තමන්ගේ සුතතුලේ ගැන හැඟීමක් ඇති නම් මේ මෙතෙක් තියෙන්නේ කියලා ඒ විලාසය තමන්ගේම පංචස්කන්ධ ධර්ම පහළව. මාර්ගය ඉන්නවා ඒ ඇවිල්ලා උදුරු කරනකොට තමන්ගේම පංචස්කන්ධ ධර්ම ලැබුණා. ඒක හොඳට අවබෝධ කරගන්න. භූතේ රෝගය අනුශ්‍රය වෙනවා පීඩා කරනවා ඒ වෙලාවේ Taman වෙන පංචස්කන්ධ ගන්නට කියලා. ඉතින් Taman වෙන පංචස්කන්ධ නැතිව තියෙන නැති නැති යන මෙතන තියෙනවා කියන්නේ ඒක අවබෝධ කරගෙන ඒ ඇති වෙන ඇති වෙන උදුරු එතන එතන ඒ විදිහට අනිත්‍ය අනාත්ම ලක්ෂණයට යොමු කර කර යොමු කර කර යනවා. සමහරට මානවෝදව න්‍යායයේ භාවනාව දිනු කර ගන්නට නොහැකි එක දෙයක් වන්නට පුළුවන්. මානව මානවෝදව නිසා භාවනාව දිනු කර ගන්නට නැහැකිව තිබෙන්නට පුළුවන්. ඒ නිසා මේ අවසාන වශයෙන් මේ උපදේශයේ කිව්වේ එවැනි වදුරක් වුණත් නැඳ ගන්නට ඒ විදිහට පුළුවන් කියන කරුණ. හොඳයි එහෙනම් නිවන් සරණක් වේවා කියලා මේ දේශනා නිදැයි.